පැමිණියා. බුදු පියාණන් වහන්සේට নমස්කාර කර මේ ශාමීන් වහන්සේලා දෙනමම පසෙකින් වැඩ සිටියා. සම්බුදු පියාණන් වහන්සේ සද්ධ තෙරණුවන් කවුද කියලා සුභූති හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කළා. ස්වාමීනි මේ අනීපිද සිටුතුමාගේ පුත් සද්ද අර හාමුදුරුවන්ගේ නම සද්ද. උන්වහන්සේ සදහැයෙන් ගිහි ගෙහින් නික්ම උතුම් පැවිදි වීමටපත් වූ කෙනෙක්. සුබෝති හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේට පැහැදිලි කළා. හොඳයි සුබෝතියනි ශබ්ද භික්ෂුව සද්ධාපදානයන්හි පිහිටියේද එනම් සද්ධා සම්පන්නයෙකුගේ සුවිශේෂී ලක්ෂණ උන්වහන්සේ හඳුනාගෙන තිබෙනවද? ස්වාමීනි සද්ධා සම්පන්නයෙකුගේ ලක්ෂණ දේශනා කිරීමට සුදුසු වෙලාවයි මේ. ඒ දේශනාවෙන් ශබ්ද පෙරුන් කොතෙක් ශ්‍රද්ධාවෙන් යුක්තදයි දැනගන්නෙමි. සුභීති හාමුදුරුවෝ පැවසුවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මෙලෙස විස්තර කළා. ඉද සුභෝති බික්කෝ සීලමා හෝති. පාතිමොක්ඛ සංවද පුතෝ විහෙදති. ආචාර ගෝචර සම්පන්නෝ අනුමන්තේසු වච්චේසු බය දස්සාවි. සමාදාය සික්කති සික්ඛාපදේසු. සුභෝතියනි මේ සසුනේ භික්ෂුව සිල්වත් කෙනෙක් වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් යුක්තව ආචාර ගෝචර සම්පන්නව වාසය කරනවා. ඒ හාමුදුරුවෝ ඒ භික්ෂුන් වහන්සේ ඊතා කුඩා වූ වනදී පවා බිය දැක මනාව ශික්ෂා ආරක්ෂා කොට හික්මෙනවා. සම්බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුවෝ වදාළේ දුස්සීලෝ නාම සංඝෝ නැත්ති. මහණනි මගේ ශාසනයේ දුසිල් අය නැහැ. එතකොට මේ සද්ධා සම්පන්න වික්ෂූන් වහන්සේ උන්වහන්සේගේ ලක්ෂණයක් තමයි නියම සද්ධාවන්ත කෙනෙක් නම් සිල්වන්ත වෙනවා. එයා සීලවන්ත කෙනෙක්. ප්‍රාතිමෝක්ෂ සංවද සීලයෙන් ඒ තාම සංවද වෙනවා. ආචාර ගෝචර සම්පන්නව වාසය කරන වැඩිහිටි සාමහින් වහන්සේලාට අනුගත උන්වහන්සේට අවනතව ජීවත් වෙනවා. ඊතා කොඩා වූ වරදක් පවා කරන්ට බය වෙනවා. ඒ ධර්මතම සීලය ආරක්ෂා කරන. යම්පි සුභෝති භික්ඛෝ සීලමා හෝති පාටිමොක්ඛ සංගත සංගතෝ විහෙදති ආචාර කෝචද සම්පන්නෝ අනුමන්තේසු බය දස්සාමි සුභෝතියනි යම් හේකින් භික්ෂුව සිල්වත් වේද මනාම ශික්ෂා ආරක්ෂා කර හික්මෙයිද මේ ශ්‍රද්ධා ප්‍රදානයයි ශ්‍රද්ධාවන්තයාගේ සුවිශේෂී ලක්ෂණයයි සිල්වත් වීම මනාම ශික්ෂා ආරක්ෂා කිරීම සද්ධාවන්තයාගේ ලක්ෂණය. එසීම සුබෝතියෙනි. වික්කෝ බෞසුතෝ හෝති සුතධාතෝ. තමත් ලක්ෂණයක් තමයි මේ ශ්‍රද්ධාවන්ත කෙනාගේ වික්ෂුව සුතදර වීමට. බෞසුත වීමට හේතු වන මුල මැද අග පිරිසිදු කල්යාණ සාර්ථ සෞව්‍යංජන කේවල පරිපූර්ණ පිරිසිදු බ්‍රහ්මචර්ය පෙන්වා දෙන ධර්මයේ ඇසීමටත් දැරීමටත් කැමති වීම සද්ධම්මං සෝතු මිච්ඡති ධර්මයේ අසන්ත කැමති ශ්‍රද්ධාවන්ත කෙනා නිකම්ම නිකං දේවල් නෙමෙයි. ආදි කල්යාණං, මධ්‍ය කල්යාණං, පරිෝසాన කල්යාණං. මුල මැද අග පිරිසිදු. කලන දාම්. කල්යාණ, සාර්ථ, සව්‍යංජන, කේවල පරිපූර්ණ පිරිසිදු. බ්‍රහ්මචර්ය පෙන්වලා දෙන. ඒ උතුම් ධර්ම අසන්නට කැමති. එසේම ඒ ධර්ම දරන්නත් කැමතියි. ඒ භික්ෂූන් වහන්සේ වචනෙන් මනසින් නුවණින් ප්‍රඥාවෙන් මනාව පරිපූර්ණ වෙනවා. ඒ ශ්‍රද්ධාවන්ත භික්ෂූන් වහන්සේගේ ලක්ෂණයක් ඔය. දසන කාමෝ සීලවතු මොනින්ම කිව්වා සිල්වත් වෙනවා. සිල්වතුන් දකින්නත් කැමති. ඊට කුඩා වූ වරද පවා කරන්ට බයයි. මනාව සිල් ආරක්ෂා කරනවා. ඒ ඊළඟට කියනවා ධර්මයේ අහන්ත කැමැති මේ ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණ ඔබට පුළුවන් ඔබ තුළ කොතෙක් මේ ලක්ෂණ පිහිටා තිබෙනවද ඒ අනුව ඔබ කවුද බලන්න ඇතමුන් කියනවා අවම වශයෙන් සෝවාන්වත් වෙන්න උත්සාහ කරන්න සමහර අය කියනවා මම සෝවාන් මම සෝවාන් වුණා කියනවා. සෝවාන් වීමේ ඒ තත්වය ලබා ගන්නට මම නියමිත පාඨමාලාවත් ඉවර කළා කියනවා. දැන් ඔබ සෝවාන් කෙනෙක්. ඇතම් අය ඇතම් තැන්වල වගේ පාඨමාලා නිමා කරලා ඒ වගේ දැනුම් දෙනවා. නමුත් නියමිතම බුදුහාමුදුරුවෝ සෝවාන් කියන පුද්ගලයාගේ ලක්ෂණ අපට පෙන්වලා දෙනවා. පළමුවෙන්ම සීලවන්ත වෙනවා. සංවද වෙනවා. තෙදොරින්ම සංවද වෙන කෙනා. ඒ සංවද වෙනවා වගේම සංවද වූ සිල්වත් වූ උදාන උත්මය දකින්ට ඇසුරු කරන්නට කැමති. ඊළඟට අපට කියා දෙනවා මේ සද්ධාවන්ත කෙනා පිරිසිදු දහම ශ්‍රවණය කරන්නට කැමති වෙනවා. ඒ දහම දරන්නත් කැමති වෙනවා. ඒ දෙවෙනි ලක්ෂණයේ හැටියට පෙන්වනවා. ශ්‍රද්ධාවන්ත භික්ෂුවගේ තමත් ලක්ෂණයක් තමයි කල්යාණ මිත්‍රෝ හෝති, කල්යාණ සහයෝ, කල්යාණ සම්පමන්තෝ. කල්යාණ මිත්‍රයන් කෙරෙහි නැඹුරුව සේවනය කරනවා. විශේෂයෙන් සත්පුරුෂ වූ උදාද වූ උත්තමයන් ඇසුරු කරන්නට කැමති. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඒ ආදී උත්තමයෝ සත්පුරුෂ උත්තමයෝ වේතනාගී වේත දෝසී වේත මොහි එවැනි උත්තමයෝ ඇසුරු කරන්නට ශ්‍රද්ධාවන්ත කෙනා නිදන්තයෙන්ම කැමති සිතනොත් කැමති වෙනවා මනසින් නොවනින් ප්‍රඥාවෙන් වචනින් හැම මොහොතකම සද්ධාවන්ත කෙනා නිරන්තරයෙන්ම කල්යාණ මිත්‍ර ඇසුර කල්යාණ මිත්‍ර සේවනයට ප්‍රිය කරන දෙලව ජයග්‍රහණය කරපු සංසාර ගමන නිමා කරපු සසර දුක්ගෙන නිවු කෙලස් නසා උදාරත්වයට පත්වනු ආදී උත්තමයන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් පසේ බුදු මහදහ ලෞතුදා බුදවරු මේ උත්තමය ඇසුරු කරන්ට දකින්ට හැම මොහොතකම කැමති සද්ධාවන්ත කෙනා වික්කෝ සුවචෝ හෝති සෝවචක්ස කර්මේහි ධම්මේහි සමන්නාගතෝ කමෝ පදක්ඛිනග්ගාහි අනුශාසනෙන් මේ සත්‍ය සම්පන්න කෙනා සද්ධාමන්ත භික්ෂුව කීකරු හික්මීමෙන් යුතු බොම සම්වට කෙලි උතුමන්ගේ අනුශාසනා ඉහළින් පිළිගන්න කැමැති කෙනෙක් උත්තමයන්ගේ වචනය මනාව පිළිපදින ඒට අනුව හික්මෙන කෙනෙක් වැඩිහිටි ස්වාමින් වහන්සේලා සබ්‍රාහ්මචාරීන් වහන්සේලා නිරන්තරයෙන් උන්වහන්සේලා කෙරෙහි සමා ඇතිව කටයුතු කරන. නිතරම සමාධිය බදනේ කරන නිසා ඉල්ලමින් හැම වෙලාවම වරදක් වුණාම සමාව යදිමින් පාපිස්නා බිස්සක්සේ මන්නතු. ඊ타මත්ම නිහතමානී. තමන් නිතරම නිතරම මේ උත්තමයන්ට මගේ වචනයෙන් වරදක් වුණාද? මගේ සිතිවිලි වලින් යම් ආකාරයක අඩුපාඩුවක් වුණාද? මගේ ක්‍රියාවලින් කිසියම් අඩුවක් වුණාද? හැම මොහොතකම මේ ශ්‍රද්ධාවන්ත කෙනා තමන්ගේ ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා විශේෂයෙන්ම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා කෙරෙහි අතිශයින්ම හික්මෙනු බොම කීකරුයි වචනට අවනතයි. මේ ශ්‍රද්ධාවන්ත කෙනාගේ බලන්ට ලක්ෂණ අපි දැන් හතරක් හඳුනාගත්තා. සුභෝති හාමුදුරුවන්ට බුදු පියාණන් වහන්සේ කියනවා සුභෝතියනි නියම ශ්‍රද්ධාවන්ත කෙනාගේ සුවිශේෂීත්වය තමයි එයා සිල්වන්තයි. එයා සීලවන්තය ඇසුරු කරන්න කැමති. පුංචි වරදේ තමා බිය දකින. ඉතා කුඩා හෝ ශික්ෂාවක්වත් කඩන්ට කැමති නැහැ. පාප කර්ම කරන්න කැමති නැහැ. ඒ වගේම ශ්‍රද්ධාවන්ත ස්වාමින් වහන්සේ වික්ෂුන් වහන්සේ නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර වැසුදු කරන් ඒ කල්යාණ ධර්මයේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේම සබනේ කරන්න කැමති. ඒ ධර්මය ශ්‍රවණයේ කොට ඒවා දරාන්ත ඊට අනුව කටයුතු කරන්නට කැමති වෙනවා. සද්ධාවන්ත භික්ෂුන් වහන්සේ නිරන්තරයෙන් කල්යාණ මිත්‍රයන් අසුදු කරන්නට ප්‍රියයි. කල්යාණ මිත්‍ර නම් බුදුපසී බුදු මහදාත් උත්තමිය. මාර්ගඵලලාභී උත්තමයන්ව අසුදු කරන්නට උන්වහන්සේලාගෙන් ඉගෙන ගන්නට උන්වහන්සේලාව සේවනය කරන්නට හැම මොහොතකම කැමති. මේ ශ්‍රද්ධාවන්ත භික්ෂූන් වහන්සේ නිරන්තරයෙන් සුවචකෙන් කීකරු හික්මනු බොම ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලාට බොමත්ම දෑත් බැඳ নমස්කාර කරමින් නිරන්තරයෙන් සමාධිය වජනය කරන ලෙස ඉල්ලමින් කටයුතු කරන කෙනෙක් තමයි ශ්‍රද්ධාවන්ත කෙනා වික්ඛෝ යානි තානි සද්ධර්මචාරීණං උච්චාවචනානි කිං කරණීයාමි තත්ත ධක්කෝ හෝති අනලසෝ තත්රූපායාය විමංසාය සමන්නාගතෝ ශ්‍රද්ධාවන්ත වික්ෂූන් වහන්සේගේ තමත් ලක්ෂණයක් තමයි වැඩිහිටි ආචාර්ය උත්තමයන් වහන්සේලා කෙරෙහි ක්‍රියා කළ යුතු කුදු මහත් සියලු කටයුතු කෙරෙහි අනලස්ව ඊතා දක්ෂව විමර්ශනයෙන් යුක්තව කටයුතු කෙරීම මනා සංවිධාන ශක්තියෙන් යුක්තව කටයුතු කිරීම ශ්‍රද්ධා සම්පන්නයාගේ ලක්ෂණය. විශේෂයෙන් මේ ශ්‍රද්ධාවන්ත භික්ෂූන් වහන්සේ අනිකුත් සසෝ වැඩිහිටි ආචාර්ය උත්තමයන් වහන්සේලා කෙරේ නිරන්තරයෙන්ම කරන්න ඕනේ ඇවතුම් පැවතුම් වතාවක් කිසිඳු අඩුවක් නැතුව අනලස්ව හැම මොහොතකම ඒ කටයුතු කෙරේ. කරන්න ඕන වතාවක් වල යෙදෙනවා. විශේෂයෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ස්වාමීන් වහන්සේ අපි අනදහාමදුරුව ආනන්ද හාමුදුරුවන් වහන්සේ සෝවාන් වූ උත්තමයන් වහන්සේ නමක්. ආනන්ද හාමුදුරුවන්ගෙන් චරිතයෙන් අපට පේනවා බලන්ත උන්වහන්සේගේ ඉල්ලීම් කරපු කරුණු අතරින් තව වැදගත්යක් හැම කරුණක්ම වැදගත් විශේෂයෙන් උන්වහන්සේ කියනවා ස්වාමීන් මම නැති අතරේ ඔබ වහන්සේ යම් කෙනෙක් උදෙසා ධම්ම දේශනාවක් පවත්වනවාද ඒ දේශනා කළ ධර්මය යදි මට කියනසේක්වා මට කියා දෙන්න තේ ටික අනපනාසන්ට කැමති හොඳ දේ දැනගන්න ශ්‍රී සද්ධර්මය. අනදහා මුද්‍රොත් මේ දහම තෙවලා බුදු දහම මැනවින් ධාරණය කරගෙන මතක ශක්තිය දරාගෙන කටයුතු කළ හේයින් අද අපට මේ උදාන ත්‍රිපිටකයක් හිමිව තිබෙනවා. සදහම් අපට තේරුම් ගන්න ලැබිලා තිබෙනවා. අනන්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක උත්තමයා. රාත්‍රියක් එක රැය පහන් කරනකොට ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ඒ සුවඳ කුටිය වටා නව වාරයක් නව වාරයක් සුවඳ දූප අල්ලනවා වටේම කැරකී බලනවලු නව වාදය ඒක දිනපතාම උන්වහන්සේ ඒ 20 වසර පුරාම ඒ කාර්යය කළා බුදුරජාණන් වහන්සේට සියල්ලම සම්පාදනය කළා. හැම මොහොතකම දෑ එක්කොට දෑගිලි බැඳ අතැඟිලි බැඳ වැඳ නමස්කාර පූර්වකම උන්වහන්සේ කටයුතු කළා. බුදුරජාණන් වහන්සේට නිතරම වෙහෙස කර නොවන ආකාරයට හැම වෙලාවෙම සියල්ල සම්පාදනය කළා. එහෙනම් මේ උත්තමයන් වහන්සේගේ කාර්යය කොයිතරම් ලක්ෂණට කැප කරලාද කරාද නව පාඩයක් නව වාදයක් රාත්‍රියකදී බුදුහාමුදුරට ඉන්න ගන්ධ කුටිය වටේ කැඩකෙනවලු බලනවා පහන් දල්වනවා පැය 27 පැය 3 යම් රාත්‍රී මුළුල්ලේ සුවඳ ගල් දල්වනවා අවදි වීම කොයිතරම්ද කොයිතරම් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් ලෙස. සම්බුදු පියාණන් වහන්සේ කෙරෙහි කොයිතරම් ආනන්ද හාමුදුරුව කටයුතු සිදු කොට තිබෙනවා. ඒ විතරක්ද සැරියුත් මහ රහතන් වහන්සේ. උන්වහන්සේ දිනකට තුන් වාරයක් අස්සජී මහ රහතන් වහන්සේට নমස්කාර කරනවා. අස්සජී මහ රහතන් වහන්සේ තමයි මුලින්ම ඕලිත උපතිස්ස පරිබ්‍රාජකයන් අත බුදුදහම පිළිබඳව මූලිකම අවබෝධය ලබා දෙන්න. තමන්ට මේ උතුම් தත්වයට පත්වන්නට මඟ හෙලිපෙහෙලි කළ. ඒ ආචාර්යයන් වහන්සේ, ගුරුවරයන් වහන්සේ, අස්සදී මහරහතන් වහන්සේට සැදියුත් මහරහතන් වහන්සේ දිනකට තුන් පානක් වඳිනවා. අස්සදී මහරහතන් වහන්සේ නොමැති අවස්ථාවල කෙනෙකුගෙන් අහනවා අස්සජී මහනාතන් වහන්සේ කුමන දිශාවකටද වැඩම කළේ කියලා. ඒ දිශාව හැරිලා ඒ දිශාව පැත්ත බලාගෙන වැඩම කළයි කියන පැත්ත බලලා নমස්කාර කරනවා. අන්න ඒ තරමටම ආචාර්ය උත්තමයන් වහන්සේලා කෙරෙහි මනාව පැවැත්මක් මේ උත්තම චරිත තුළින් අපට දකින්න පේන්න තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සුභූති හාමුදුරුවන්ට නියමම ශ්‍රද්ධාවන්ත භික්ෂූන් වහන්සේ ඒ ශ්‍රද්ධා සම්පන්නයාගේ සුවිශේෂී ලක්ෂණය තමයි වැඩිහිටි හාමුදුරුවරු කෙරෙහි මොකක්ද කරන්න ඕනි කොහොමද පිළිවෙත් වෙන්න ඕනි ඒවා ඔක්කොම හරියට ක්‍රමානුකූලව කර වර්තමානයේ අපි දකිනවා මෙහෙතන වැඩ නැතම් තරුණ ස්වාමින් වහන්සේලා ඒ වැඩිහිටි ස්වාමින් වහන්සේලා කෙරෙහි එහෙම ගෞරව සම්ප්‍රයුක්ත භාවයක් නොදක්වන ආකාරي බොහොම ශාසනික ජීවිතේ පරිණත ඉතා දීර්ඝ කාලයක් කුඩා වයසේ සිට පැවිදි වෙලා මහාන උපසම්පදා වෙලා ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලා උපාධ්‍යයන් වහන්සේලා යටතේ හැදිලා වැඩිලා මේ ධර්ම විනය ප්‍රගුණ කරමින් ශාසනික ජීවිතයේ මනමින් පවත්වාගෙන එන ජේෂ්ඨ පින්වන්ත සිල්වන්ත ගුණවන්ත ගුණවෘද්ධ වයෝවෘද්ධ තපෝවෘද්ධ සීලවෘද්ධ නැනවෘද්ධ අපේ මහා සංඝරුවන් මහා ස්වාමින් වහන්සේලා උත්තමයන් වහන්සේලා වැඩ සිටින සමේ තාම උන්වහන්සේලා වැඩ ඉන්නවනේ එවැනි උත්තමයන් වහන්සේලා සිටින තැනත් ඇතැම් පොඩි පොඩි පොඩි පොඩි කාරණා කාරණා තුලින් යම් ප්‍රසිද්ධියක් යම් කිසි හැකියාවක් ස්පොට කරන ඇතැම් ස්වාමින් වහන්සේලා හුඟා තමන්ගේ පුහුදුන් ගතිය ප්‍රදර්ශනය කරනවා වැඩිහිටි ස්වාමින් වහන්සේට নমස්කාර කරන්නේ නැහැ උන්වහන්සේලා වැඩ ඉන්න කියනකම් වාඩි වෙන්නේ නැහැ දැන් අපි භික්ෂු සමාජයේ හුඟා ඇවතුම් පැවතුම් තියෙනවා. හාමුදුරුවන් වහන්සේලා දානේ වළඳනකොට එකට වළඳන. ආහාර වළඳනවා නම් ඔක්කොම හාමුදුරුවෙක් ආහාර වළඳනවා. හත සෝදනකොට එකට මත සෝදනවා. කැවිලි නම් වළඳන්නේ ඔක්කොම හාමුදුරුවෝ කැවිලි වළඳන්නේ වෙලාවට. පළතුරු නම් වළඳන්නේ හැම හාමුදුරු කෙනෙක් දිහා බැලුවම පළතුරු වළඳනවා. අන්න ඒ විදිහට එකටම අත සෝදන්නේ ඔක්කොම හාමුදුරුවෝ එකට කලින් වළඳලා ඉවර වෙච්ච ස්වාමින් වහන්සේ අනිත් හාමුදුරුවෝ ඉවරනකන් ඉන්න ඕනේ. කලබලකාරී නැහැ. ඒ ඒ විශේෂත්වය තමයි වැඩිහිටි ස්වාමින් වහන්සේ තමයි එක. වැඩිහිටි හාමුදුරුවෝ තමයි ඒ පඨම භාගයේ පිරිනැමීම. උන්වහන්සේගේ ක්‍රමයට තමයි ඔක්කොම අල්ල පිළිවෙල. වැඩිහිටි ස්වාමින් වහන්සේව ඉක්මවල යන්නේ නැහැ. මම ප්‍රසිද්ධ වෙන්න පුළුවනි. Taman බොහොම ධනප්‍රිය ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් සීලයෙන් වයසින් ශාසනික ජීවිතයෙන් තමන්ට වඩා අතිශයින්ම ජේෂ්ඨ උත්තමයන් වහන්සේලා ඉදිරියේ ඉතාමත්ම ලදරු කෙනෙක් අපි ඒක මතක තියාගන්න ඕන. ප්‍රසිද්ධිය ධම්මදේශනා කිරීම නිසා හෝ වෙනත් වෙනත් හැකියාවන් නිසා හෝ Taman ප්‍රසිද්ධියටපත් වීම උත්තම ජේෂ්ඨ වැඩිහිටි ස්වාමින් වහන්සේලාව ඉක්මවා යන්ත එහෙම කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ විශේෂයෙන් බුද්ධ පබ්බජිත වැඩිහිටි වයසේදී පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලා මේ දේශනාවට සමන් දෙනවා නම් අසාන සිටවනන් සිටිනවා නම් නිරන්තරයෙන් පරිස්සම් වෙන්න ඕන. මොකද ළමා කාලේ තරුණ වයසේ මධ්‍යම වයසේ ගිහිව ගත කරපු ඔබ ඔබ යම් යම් වෘත්තීන් වල යෙදී ජීවිතේ බොහෝ කාලයක් ගිහිව වාසය කරපු ඔබ සදහැසිතින් ශාසනයට ඇතුළත් වුණා නම් ඔබ කොයිතරම් වයසක කෙනෙක් වුණත් ශාසනයට ඇතුල් වීමේ සමගම ඔබ කුඩා හාමුදුරු කෙනෙක්. උසමහතින් වයසින් නෙමෙයි මේ ශාසනික ප්‍රතිපදාවන් සලකන්නේ. විශේෂයෙන් පැවිදි ජීවිතයට ඇතුළත් වීමේදී වැඩිහිටිකම් කුඩා ස්වාමින් වහන්සේලාට ඇතැම් වැඩිහිටි වයසේදී පැවිදි වෙච්ච අය ඒගොල්ලන් අවවාද කරන්ට යනවා. ඇතැම් විට ලාබාල ස්වාමින් වහන්සේලා වත් මරණ කමින් පරිණි. උන්වහන්සේලාට අලුත පැවිදි වෙච්ච වයෝ වෘද්ධව පැවිදි වෙච්ච අය උන්නාංශ කියනවා. පොඩි නම කියනවා. ඒක ඊටාම භයානක පාප කර්මයක්. කුඩා ස්වාමින් වහන්සේලා තැඹිට දුවනවා පන්න. ඒගොල්ලන්ගේ සීලයක් නැහැ. ඒගොල්ල සංවර නැහැ. ඒගොල්ල මේ කුඩා දරුවෝ අපේ දරුවෝ මොනහුර වගේ අය කියලා එහෙම සමකරන්න බෑ. මේගොල්ලන්ගේ ශික්ෂාවල යම් යම් අඩළු හොඳ තිබුණත් සමන ලිංගය කියන එක තිබෙනවා. ඒක බින්දගෙන නැහැ. ශික්ෂාපද පොත් එහාට මෙහාට වෙන්න පුළුවන්. නමුත් ශ්‍රමණ ලිංගය ඒක බිඳිලා නැහැ. ඒ නිසා ඒ තාක්ෂ්‍ය අපිරිසිදු සාමනේද වික්ෂුව. එත අනිවාර්යම ගත් කරන්න ඕනේ වඳින්න ඕනේ. අපි හුඟක් මේක නොදැන කරන කටයුත්ත. පුඩා ස්වාමීන් වහන්සේලා එව නැත්තම් වැඩි ඉතිහා මුද්‍රවන් වහන්සේලාට තමන්ට වැඩිම හුඟක් මේ වයෝ වෘද්ධ වී පැවිදි වෙන බුද්ධ පබ්බජිත ස්වාමීන් වහන්සේලා පන්සල් වලට ගියාම කවිච්චේ වාඩි වෙනවා. ඉහළම පුටුවක වාඩි වෙනවා. නදන්නා වූ තරුණ හාමුදුරුවරු මධ්‍යම වයසේ උපසපන් ස්වාමීන් වහන්සේන වැඩිහිටි හාමුදුරු කෙනෙක් කියලා වඳිනවා. ඒවා ඊටාම භයානක පාප කර්ම. වැඳුම් පිදුම් ලබන්න සුදුසු නැහැ වැඩිහිටියන්ගෙන් සිල්වතුන්ගෙන් ගුණවතුන්ගෙන් ලාභාලය. ඒ නිසා මේක පරිස්සම් වෙන්න ඕනේ. නිරන්තරයෙන් Taman ආවරණ සහිතව සිටින්න ඕනේ. බුද්ධ පබ්බජිත ජීවිතයටපත් වෙච්ච අය නිරන්තරයෙන් සභාවට එන්නේ නැතුව එනවනම් සභාවකට කියන්න මං අලුත පැවිදි වෙච්ච කෙනෙක්. මම වයෝවෘද්ධවි පැවිදි වෙච්ච කෙනෙක්. මම සාමණේර කෙනෙක් කියලා හිතින්න ඕනේ. එහෙම නැතුව බොහොමත්ම වැඳුම් පිදුම් ලැබුවොත් උපසපන් ස්වාමින් වහන්සේලා ජේෂ්ඨ ස්වාමින් වහන්සේලාට තමන් එයා කෙරෙහි කිසිදු අනුගත වීමකින් තොරව කටයුතු කරනවායි කියන්නේ නොදැන දියට දැස්සා වගේ. රළබිය, සොලිබිය, දරුණු මාළුන්ගෙන් ඇතිවන බිය මේ වාගෙන නොදැන වතුරට බැස්ස කෙනා වගේ අනතුරටපත් වෙනවා. සතර සයුරේ අතදමන් වෙන්න වෙනවා. එසා හොඳින් පරිස්සම් වෙන්න ඕනේ. සද්ධාවන්ත භික්ෂූන් වහන්සේ නිදන්තරයෙන් වැඩිහිටි ස්වාමින් වහන්සේලා කෙරෙහි බොහොම ගෞරවයෙන් කටයුතු කරන පරිහාමුදුරුවරු හොඳට මතක තබා ගන්න ඕනේ. අලුයම පිබිදලා නිරන්තරයෙන්ම මොමකට සෝදගෙන ගුරු හාමුදුරුවන් වහන්සේලා කෙරෙහි ඒ ඇවිතුම් පැවතුම් ගිලන්පස කැඳ බෙහෙත් ඒවා හදලා පිළිගන්වන්න ඕනේ. උණු පැන් සිසිල් පැන් තියන්නට ඕනේ. මඳු පෙත්මන් අමදින්නට ඕනේ. දවල් වෙනකන් ඉර උදා වෙනකන් නිදාගන්නේ නැහැ. එකට එක ඉඳගෙන කියන්නේ නැහැ. කිසිම ගනුසරුවකින් තොරව කතා කරන්නේ නැහැ. සංඝා ආවාසයේ මිත්‍රගේ ඇතුලේ දුව දුව පාවහන් පැලඳගෙන නිරන්තරයෙන්ම උසුළු විසුළු කරමින් එහෙම කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම සිවුර හොඳට අල්ලගෙන හොඳ සංවරශීලීව ලොකු හාමුදුරුවන් වහන්සේලා කෙරේ ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරන්න ඕන. මම කොච්චර ප්‍රසිද්ධ කෙනෙක් කොච්චර ජනප්‍රිය කියලා කිව්වට මම වැඩිහිටි ස්වාමින් වහන්සේලා ඉදිරියේ ලදරු කෙනෙක් පොඩි කෙනෙක්. ඒ නිසා ඒ අවසරයක් ගන්න ඕනේ. කොච්චර ඉස්සර වෙන සමහර ස්වාමීන් වහන්සේලා වැඩිහිටි හාමුදුරුවෝ පවු කරගෙන යනවා. ඇතැම් ධන ප්‍රසිද්ධයි ධනප්‍රිය කෙනට වඩා ප්‍රසිද්ධ කියන තත්වයෙන් දේශකයන් වහන්සේලා කෙන සමහර අය සමහර ස්වාමීන් වහන්සේලා පන්සල් වලට වඩින්නේ නැහැ. වැඩිහිටි හාමුදුරන්ට වඳින්නේ නැහැ. නිහතමානීත්වයක් නැහැ නිදහංකාරකමක් නැහැ ඒ තිබෙන ඊ타මත්ම අවාසනාවන්ත තත්වයක් ධර්මදේශනා පවත්වනමයි කිව්වට අවලාද නගනවා බැනාඳ ගහනවා නොඑක් විදියට තමන්ගේ ඕලාරික අදහස් ප්‍රකාශ කරනවා ඒවා සුදුසු දෙයක් නෙමෙයි කරුණාවෙන් මෛත්‍රියෙන් අපි අපේ අවවාදම් ශාසන කරන්නට ඕන බුදුහාමුදුරෝ දේශනා කළ ධහම ඉතා පිරිසිදුව කියන්නට ඕනේ. මිනිසුන් හදාගන්න ජනතාව සමගට යොමු කරන්න. ඒකයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා නියම ශ්‍රද්ධාවන්ත කෙනා වැඩිහිටි ස්වාමින් වහන්සේලා කෙරෙහි ඉතාමත්ම ගෞරව සම්ප්‍රයුක්තවයි කටයුතු කරන්නේ. ඒ විතරක් නෙමෙයි තෙවලා ධම් අසන්න කැමති. ඒවට ප්‍රිය වෙනවා. සද්ධාමන්ත කෙනා හිමයි. බුදු දහම අහන්ත ධර්මයේ අහන්ත ගැඹුරු දහම් ශ්‍රවණය කරන්ද සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන්ද කැමති වෙනවා. ධර්මයේ සැබෑ ලෙසම ඇතිද යථාර්ථයෙන් ලෝව පවතිනදී සත්ව පුද්ගල ද්‍රව්‍ය මේවා පිළිබඳව නිසිලස අවබෝධ කර ගන්නට සද්ධාවන්ත කෙනා කැමති. කුසල දහම් දුරු කර විශේෂ අකුසල දහම් දුරු කරලා කුසල් දහම් වඩන්න. පෙර වීර්ය ඇති කර ගන්නව හැම වෙලාවෙම. ශ්‍රද්ධාවන්ත ස්වාමින් වහන්සේ හැම මොහොතකම උත්සාහ ගන්නේ කුසල් වඩන්න. අකුසලයේ දුරු කරන අකුසලය දුරුකොට කුසලය වැඩෙන ඒ උදාර ක්‍රියාවන්හි නිදස්ස වීමට වීර්ය කරනවා නිතරම උත්සාහ කරන්තම ඕනෙත් ඒකමයි හැම මොහොතකම සිහිය පිහිටුවගෙන මේ සිතේ ඇතිවන කෙලෙස්යන් ඒවා දුරු කර ගන්න සිත කය වචනෙන් සිදුවන අකුසල දුරු කර ගන්නට හැම මොහොතකම උත්සාහ කරන වීදි කරන ඒ සද්ධාවන්ත වික්ෂුන් වහන්සේගේ ලක්ෂණය මහත් ලෙස විපුල ලෙස නිදුකින් ලබන අද චිත්තයේ උපන් සතර ධාන ලබන්ට කැමති වෙන ධානලාභී කෙනෙක් වෙන්නට විතර උත්සාහ කරනවා ඒ ඒ කෙලෙස් තවමින් කෙලෙස් තමන්ට වීර්ය ගනිමින් කුසල්ම වඩමින් නිරන්තරයෙන්ම මහත් වූ විපුල ඵල ලබා ගන්න පුළුවන් මේ ධ්‍යාන தත්ත්වය ලබා ගන්න ලෞකික ධ්‍යාන ලෝකෝත්තර ධ්‍යාන කියන දෙකොටසක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම බොහොම දියුණු කළ මනසකින් දියුණු කළ මනසකින් ලෝකෝත්තර තත්වයෙන් ලැබෙන ධ්‍යාන ලබන්න තමයි කැමති වෙන්නේ. දැන් දේවදත්ත හාමුදුරන්ට ධ්‍යාන ලබන්න පුළුවන් වුණා. ඒ ලෞකික ධ්‍යාන. අජාසත් කුමාරය වගේ ඒවා පහදව ගන්න විවිධ විවිධ දේවල් නිර්මිත කොට ඒ ඒ අයව පහත ගන්නවා. ඒක ආත්මලාභයේ පිණිස. දැන් සමහර අය වගේ මේ ඉන්ද්‍රජාලික වැඩ කරනවා. ඒ ඉන්ද්‍රජාලික වැඩ කරලා තමන් ආත්මලාභ බලාගෙන තමන්ගේ ලාභ ප්‍රයෝජනෙ පිණිස තමන්ගේ සිතගේ ඉටු කර ගන්නට යම් යම් යම් යම් වැඩ විවිධ වූ දර්ශන ප්‍රදර්ශනය කරනවා. ඒ වැත්ත වශයෙන්ම ගැළපෙන දෙය නෙමෙයිව බුදුහාමුදුරු තහනම් කළා. ඉර්ධි ප්‍රාතිහාර්ය පෑම පවා බොම බුදුහාමුදුරුව ඒවා ප්‍රතික්ෂේප කළා. එනිසා මේ ලබන්නා වූ ධාන ලෝකෝත්තර ධාන ලබන්ත තමයි මේ සෝවාන් කෙනා උත්සාහ කරන්න කැමති වන්නේ. අනේක විදගත් තම තමන්ට උත්සාහ කරනවා නිරන්තරයෙන්ම තමන්ගේ අතීත භවයන් දැක ගන්න. ඔබේ නිවාසානුස්මෘති ඥානීය පෙර තමන් හිතපු තත්ත්වයන් ගිය භවයේ කියන්නේ භවය දෙකක් තුනක් හතරක් පහක් 10ක් 20ක් 30ක් 40ක් 50ක් 100ක් 1000ක් දසදහහක් ලක්ෂ ගණන් මේ Taman සසර හිතපෝ භවයන් දකින්ට එයාට උත්සාහ කරනවා පුළුවන් වෙනවා එයාට දකින්ට සසර විවිධ විවිධ Taman හිතපෝ භවයන් දකින්න මං අසවලා වෙලා හිටියා. අසවල් කාලේ අසවලා වෙලා හිටියා. අසවල් විදියට මේ සැප සම්පත් වින්දා. මෙන්න මේ මේ විදිය ආහාර පාන භුක්ති වින්දා. මේ විදියට මම ආයු වින්දනය කළා. එතනින් චුත වෙලා එතනින් වෙන් වෙලා මෙන්න මේ වගේ කෙනෙක් වුණා. ඔය විදියට පෙර සසර හිතපු තත්ත්ව දකින්ට යාට පුළුවන්කම තිබෙනවා. නිරන්තරයෙන් අතීත භවයන් සිහි කරනු. එනිසා බොහොම වැදගත් මේ ශ්‍රද්ධාවන්ත කෙනා නිතරම Taman අතීත භවයන් සීකරන්ට කැමැති. එතකොට Taman හිතම දුක්ඛිත භවයන් දැකලා සතර වර්තමානයේ දිය ඇති කරගන්න. පාපයෙන් මිදෙන්න උත්සාහ කරන ධෛර්ය කරනවා. මේක ඊටාම් වැදගත් එකක්. මේ අපිට දෛනික ජීවිතේ යම් යම් යම් යම් ප්‍රශ්න මතුවුනම අපි ඒක සිතට ගන්නතොල මේ ප්‍රශ්නේ මට මතුවුනේ ඇත්ත වශයෙන් පෙර මං කරපු අකුසලයක් වෙන්න ඕනේ. ඒ හැම දෙයකම කර්ම කර්ම කී කියන්නේ නැතුව තමන්ට නිස්කාරණේ තමන්ට කිසිඳු වැවක විභාගයකින් තොරව යම් චෝදනා යම් කරදර යම් විපත් වලට මුහුණ දෙන්න වෙනවා නම් ඒ හිතන්නට ඕනේ මේ පෙර භවයක මං කරපු යම් කිසි දෙයක් මේ. අනේ නිසා මං හිත හදා ගන්න ඕන. gedara ගැටුම්, ස්වාමියාගේ ගැටුම්, බිරිඳගේ ගැටුම්, ආයතනයේ ගැටුම්, එකම පූජ්‍ය ස්ථානයේ ගැටුම් මේ විවිධ දේ මතුවෙනවා. පතක් යන මිනිස්සු ඉන්න ස්ථානවල එනිසා අපි කෝප වීම, සංවේග වීම, කලබල කිරීම ඒව අවශ්‍ය නැහැ. මේ මම නිස්කාරණේ මට මේ தത്വයට මුහුණ දෙන්න උනේ වෙන මොකක් හෝ හේතුවක්. අන්න ඒව හදා ගන්න ඕන. කලබල වෙවි, අඬමින්, ශෝක වෙමින්, තැවෙමින්, දුක් වෙමින්, සාප දෙමින් ඉන්නෝනේ නැහැ. හිත හදාගෙන Taman මේ ජීවිත කාලය ගත කරන්න ඕන. ඇත්ත වශයෙන්ම ශ්‍රද්ධාවන්ත කෙනාට නිතරම පෙර භවයන් සීකිරීමේ කැමැත්ත තිබෙනවා. එයා දකිනවා මේ ලෝකයේ හටගැනීම ලෝකයේ නැතිවීම විවිධාකාරේ කල්ප ගණන් කල්පයන් හටගත්තුව කල්පයන් විනාශ වෙච්ච හැටි ඔක්කොම දකින්න කැමති. ඒ වගේම මිනිස් ඇස ඉක්මවන විසුද්ධ වූ දිවසින් මිනිසයෝ ඉපදෙන මැරෙන මේ තැන් දකින්න. එයාට පුළුවන් ඒක දැක ගන්න. දිබ්බ චක්කු. දිව්‍යමය ඇසින් දකින්න කැමති වෙනවා. සද්ධාවන්ත කෙනා මිනිස්සු උපදින ආකාරය, මිය යන ආකාරය, අපාගත වන ආකාරය, දෙව්ලොව උපදින ආකාරය, බබලෝ තලවල උපදින ආකාරය, ඒ වගේම සත්වයෝ දුක් විඳින ආකාරය විශේෂයෙන් ඒගොල්ලෝ කොහමද ඒගොල්ලෝ ඉපදිනව, මියදිනව, හීන, ප්‍රනීත, ස්වර්ණ, දුර්වර්ණ සත්වය වශයෙන් උපදිනවම හැදෙනවා මේ ඔක්කොම දකිනවා පෞකාර කංකරම් අපාගත වන සත්වයන්ව දකිනු. පොන්නේ කර්ම කරලා දිව්‍ය ලෝකගත වන සත්වයන්ව දකිනු. මේ මේ සද්ධාවන්ත කෙනාට පේනවා කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. මේ වගේ අකුසල කර්ම කරගන්න අය අපාගත වී විවිධ දුක්ඛිත භවවල ඉපදී වද විඳින හැටි දුක් විඳින හැටි දකින්න. පුණ්‍ය කර්ම සිදු කොට දිව්‍ය සැප, මංස සැප විඳින අය, බ්‍රහ්ම සැප විඳින අය එයා දකින්න. ඒ සැප සම්පත් විඳින ආකාරය, අනන්ත දුක් විඳින ආකාරය මේ ඔක්කොම දකින්ට එයාට දිව්‍යමය ඇස පහල කරගන්න. අත වශයෙන්ම මේ කාය දුස්චලිත, මනෝ දුස්චලිත, වචී දුස්චලිත මේවා කරනවට අමතරව ආර්ය උත්තමයන්ට අපවාදත් කරන අය. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ශ්‍රේෂ්ඨ උත්තමයන්ට නිନ୍ଦා අපහාස ගැරහුම් කරන අය ඉන්නවා. ඒවා සිදු කරනවාට අමතරව මිත්‍යා දෘෂ්ටික වෙනවා. මිත්‍යා දෘෂ්ටික වීමත් එක්කම මිත්‍යා දෘෂ්ටික ක්‍රියාවන් වල යෙදෙනවා. අන්තිමට කායස්ස වේදා පරමරණා නිරයන් උපජ්ජති. මේ ජීවිතේ නිමා කොට මරණයෙන් පසු අපාගත වේ නිරේ උපදින උපදින අපාගත වෙනවා. අප්‍රමාණවද දුක් විඳිත. එනම් මේ ආර්ය උත්තමයන් කෙරෙහි පැහැදීම ප්‍රසාදය මනමින් ඇතිකද ගන්නට ඕන. තෝදේය බමුණා පුළුවන් තාක්කලේ බුදුහාමුදුරුවන්ට බැන්න. ආර්ය මහා සංඝරුවනට නිඳා කළා. ධර්මයට නිඳා කළා. අවසන ඔහු ඉපදුනා සුනක භවී. තිරිසංගත වී උපදින්න වුණා. මේ සියල්ලම මේ වගේ වැරදි කරන පව් කරන අයත් හොඳට පින් කරන අයත් මරණින් මතු කොයිද උපදින්නේ මොන සැපද විඳින්නේ මේ සෝවාන් වූ පුද්ගලයා නිරන්තරයෙන් දකින්නවා දකින්ද කැමති. ඒ විතරක් නෙමෙයි ආශ්‍රවයන් සේ කරන්නට, කෙලෙස් දුරු කරන්නට කැමති වෙනවා. ආශ්‍රවයන් සේ කරනවා අනාශ්‍රව චේතෝ විමුක්තිය එනම් ප්‍රඥා විමුක්තිය තමා විසින්ම විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කරනවා. දැන් මේ සියල්ලම Taman දැක බල නුවණින් මෙනෙහි කොට දෙව්ව චක්කු පොබේ නිවාසානුස්සති මේ ඥානයන් වල පිහිටමින් ධාන ළමා ඒ ඒ ඥානයන් ලැබ මේ සසරගත සත්වයෝ කොහොමද දුක් විඳින්නේ කොහොමද සැප විඳින්නේ මේ සියල්ලම සෝවාන් පුද්ගලයා දකින්නවා නිර්වාණ අවබෝධයෙන් සැනසෙන්න මා කිව්. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළා. දේශනාව නිම වෙද්දී සුභූති හාමුදුරුවෝ කියනවා ස්වාමීන් ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණ ඔබ වහන්සේ විසින් මනාව පෙන්වලා දුන්නා. මේ ශබ්ද හාමුදුරුවෝ මනවින් ඒ සියල්ලම विद्यमान කර ගන්නවා ස්වාමීන්. කිසිම සැකයක් නැහැ. උන්වහන්සේ ඔබ වහන්සේ පෙන්නපු මේ සද්ධාපදානය මනාව සද්ධාමඳුරෝ තේරුම් ගන්න. මේ ස්වාමින් වහන්සේ ප්‍රඥාවන්ත උන්වහන්සේ බොම නුවණම නුවණක් තාඩේ කැටියට කටයුතු කරන බුද්ධිමත් වෙන ස්වාමීන්. උන්වහන්සේ සීලවන්තව කටයුතු කරන ස්වාමීන්. සාතිමොක්ඛ සංවදයෙන් නිරන්තරයෙන් උන්වහන්සේ කටයුතු කෙරෙනවා. ආචාර ගෝචර සම්පන්නව. ඊතා සුදු වරදී පවා උන්වහන්සේ බියදක පවෙන් මිදී මනාව ශික්ෂා ආරක්ෂා කරගෙන ඉක්මනව ස්වාමීන් ඒ විතරක් නෙමෙයි කල්යාණ මිතුරන් ඇතිරි කරගන්න සුවචම ඒ සුවච භාවයට අදාළ වන ධර්මයන්ගෙන් සමලං කෘත වෙන වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පිළිපදින අපි ධර්මයේ අපි විනයේ ප්‍රමෝද්‍යව උන්වහන්සේ කටයුතු කරන්නට ක්‍රියා කරනවා ස්වාමීන් උන්වහන්සේ වීර්යවන්තව වීර්ය ඇති කරගන්නට කටයුතු කරනවා අධිචිත්ත උපදමා ගන්නවා සුඛ විහරණයෙන් උන්වහන්සේ වැඩ සිටිනවා සම්‍යක් දෘෂ්ටිගත වෙනවා ස්වාමීන් නොයේ භවයන් දිවසින් දැක සත්වයන්ගේ කර්මාන් රූප ව ඉපද මියදී සැප විඳින දුක් විඳින ආකාරය උන්වහන්සේ දකින්න ස්වාමීන් මේ බලන්න ශ්‍රද්ධාවන්ත පුද්ගලයාගේ ලක්ෂණ ටික බුදුරජාණන් වහන්සේ පිළිවෙලින් පැහැදිලි කළා ශ්‍රද්ධාවන්ත ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම සිල්වන්ත වෙනවා ධර්මයේ මනමින් අසන්න දැනගන්න ප්‍රිය කරනවා ධර්මයේ මනාව පිළිපදිනවා ඒ වගේම සබ්‍රාහ්මචාරීන් වහන්සේලා කෙරෙහි මනමින් අනුගත වෙනවා උන්වහන්සේ බොහෝම බුද්ධිමත්ව, සීලවන්තව, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තව, ආචාර ගෝචර සම්පන්නව සුළු වරදක් පවා නොකොට මනමින් ශික්ෂා ආරක්ෂා කරන, කල්යාණ මිත්‍රව ඇති කරගන්න, ඊටා මියුරු වචන භාවිත කරන, සත්‍ය වචන භාවිත කරන සුවචයි. සෝච ධර්මයන් අනුගමනය කරමින් වැඩිහිටි ස්වාමින් වහන්සේලා අනුව පිළිපදිමින් අභිධර්මයේ අභිවිනය කෙරෙහි මනාව පිහිටමින් ප්‍රබෝධයෙන් ප්‍රමෝදයෙන් උන්වහන්සේ කටයුතු කරන. වීර්ය ඇති කරගෙන අදි චිත්ත උපදවා ගන්න. ඒ විතරක් නෙමේ බොමත්ම සුඛ විහරණයෙන් උන්වහන්සේ ආධ්‍යාත්මික සුව බින්දිමි. සත්‍යාවබෝධ කරනු. සම්‍යක් දෘෂ්ටියෙන් බැහැර වී සම්‍යක් දෘෂ්ටියට පත් වෙනවා මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙනවා. මිත්‍යා දෘෂ්ටි ධර්මය අප්‍රිය කරනවා. සම්‍යක් දර්ශනය මනමින් අනුගත වෙන. උන්වහන්සේ දිවසින් දකි දිවසින් දකින්නවා සෝවාන් කෙනා සෝවාන් පුද්ගලයා දිවසින් දකිනවා සත්‍යෝ කර්ම කරන හැටි වැරදි කරන හැටි පව් කරන හැටි ඒ වගේම මේ පාප කර්ම කිරීමෙන් අපාගතව දුක් විඳින අයුරු පොන්නේ කටයුතු කොට දෙව්ලව බබලව මිනිස්සු ඉපද සැප විඳින අයුරු මේ ඔක්කොම දැනගන්න. එහෙම කිව්වා බුදුරජාණන් වහන්සේ සුභූතියේ මේ ඊ타මත්ම යහපත් බොහොම හොඳයි. ඔබත් මේ සද්ධා භික්ෂුව සමගම වාසය කරන්න. යම් දිසකින් ඔබ මා හමුවට පැමිණෙනවා නම් මා හමුවන්ට ඉන්න කැමති නම් සුභූති ශබ්ද භික්ෂුවත් සමගම එන්න. උන්වහන්සේලා දෙදෙනා වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා. පින්වත මේ සුභූති සූත්‍රයෙන් අපට පෙන්වලා දුන්නා ශ්‍රද්ධාවන්තයෙකුගේ සුවිශේෂය සුවිශේෂී ලක්ෂණ ඒකයි අද අපි ඔබට මේ ධර්ම දේශනාවෙන් පැහැදිලි කළේ අත වශයෙන්ම සෝවාන් සෝවාන් කිව්වට සෝවාන් පුද්ගලයෙකුගේ ලක්ෂණ කෙබඳුද කියන එක මේ සුභූති සූත්‍රය මනමින් පරිශීලනය කරාම ඔබට පුළුවන් තවත් මීටත් වඩා හොඳින් කරුණු තේරුම් ගන්න. සෝවාන් වෙනවා කියන එක සාමාන්‍ය මේ කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. කොයි තරම් කරුණු කාරණා තුල පිහිටන් තෝනේද ඒ වගේම මේ සුභූති සූත්‍ර දේශනාවට සමන් දුන්න මේ ධර්මානුශාසනාවට සමන් දීමෙන් මහත් කුසලයක් ඔබ අපිට කරගන්නට හැකි වුණා මේ සිදු කරගත්තු මහා කුසල පුණ්‍ය ශක්තිය බලය සියලුම දෙවි දේවතාවියෝ අනුමෝදන් වෙත්වා උන්වහන්සේලා පින් අනුමෝදන් වී ප්‍රීති ප්‍රමෝදයට පත්ව ඔබ සියලු දෙනාටම යහපත වාසනාව ශාන්තිය සලසා ගන්නට පිහිට වෙත්වා අපේ දෙමාපියන්ට ගුරු භවතුන්ට අපට අතහිත දෙන හැම කෙනෙකුටම දෙවුනෝ යහපත පිණිස උපකාර කරන සේක්වා. රට ජාතිය වෙනුවෙන් විශේෂයෙන්ම අපකපව ක්‍රියා කරන සියලුම ජනතාවට හැම කෙනෙකුටම දේවාශිර්වාදයෙන් ශාන්ති වේවා. හැම වැඩක්ම කරන කෙන ඔක්කොගම වැඩ කටයුතු සාර්ථක කරගන්න දිව්‍ය පිහිට ලැබේවා. ඇත්ත වශයෙන්ම මේ බක් මාසයේ තුල අපිට සතුට ප්‍රීතිය සමගිය සතුට සොම්නත උදා කරගත හැකි මාසයක්. එවාගෙම සාමයෙන් සමගියෙන් සන්තෝෂයෙන් ජීවත් වෙන්න ඕනේ. මේ මාසේ පමණක් නෙමෙයි කවදා. සාමේ මාසය උදා වෙනවා. සාමේ පණිවිඩය අපට ගෙනත් දුන්න ලොවට ඉදිරිපත් කළා බුදු පියාණන් වහන්සේ දෙවෙනි ගමනට ලංකාවට වැඩම වීමෙන් නාගදීපේදී. උන්වහන්සේ සාමේ පිළිබඳව කරුණ කිව්වා. එබැවින් සාමයෙන් සමගියෙන් සතුටෙන් ප්‍රීතියෙන් සන්තෝෂයෙන් හැම කෙනෙකුටම ජීවත් වෙන්න තුනුරුවන්ගේ බලය දිව්‍ය ආශිර්වාද ලැබේවා. දෙවියෝ සියලුම ජනතාවට සාමකාමී ජීවිත ගත කරන්නට පිහිට වෙත්වා. දෙවියෝ නිවනින් සැනසෙත්වායි පිටු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ දෙකතන නාමල්ව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධි පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මබාණී ශාස්ත්‍රපති විද්‍යාවිශාරද පූජ්‍යපාද වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ වහන්සේටත් මෙවන් වූ ශාස්ත්‍රීය කටයුතු තව තව ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මෙම ධර්මදේශනාවේ සනුර තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිදුරතුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න 0130යි 710යි 82 0130යි 710යි 82